ආයුබෝවන් අද අපි තවත් ගැඹුරු විමසුමකින් හමු වෙන්නේ අද මාතෘකාව තමයි අග්ගිවචගොත්ත සූත්‍රය. ඔව් බොහොම වැදගත් සූත්‍රයක්. මේකේ කතා වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්නකොට වච්චගොත්ත කියලා පිරිවැජියෙක් කෙනවා උන්වහන්සේව හම්බ වෙන්න. වච්චගොත්තේ එන්නේ නිකන් නෙමෙයි. එයාගේ ඔළුවේ තිබුණා ඒ කාලේ දර්ශනවාදීන් අතර තිබුණු ලොකු ප්‍රශ්න වගේක්. මොනෝදේ ප්‍රශ්න? අර 10ක් ගැන කියනවනේ දු මූලාශ්‍රවල. ඔව්. ප්‍රධාන මත 10ක් අර ලෝකේ ශාස්වතද නැද්ද අශාස්වතද ලෝකයේ අන්තවත්ද අනන්තද ආ අර ආත්මයයි ශාරීරියයි එකක්ද වෙනම දෙකක්ද වගේවත් තිබ්බා නේද? නැත් තිබ්බා. ඒ වගේම තමයි අර තථාගතයන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද? ඉන්නවත් නැද්ද? ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ. ඔය වගේ හතරකුත් අහනවා. හරියටම හරි. ඉතින් වච්චගොත්ත මේ හැම එකක් ගැනම අහනවා භවත් ගෞතමයන් වහන්ස මේක මැද ඇත්ත අනිත් ඔක්කොම හිස් දේවල්ද කියලා. එතකොට බුදුහාමුදුරන්ගේ උත්තරේ මට මතක විදියට උන්වහන්සේ මේකක්වත් බාරගන්නේ නෑ නේද? නෑ උන්වහන්සේ කියන්නේ වච්චය ඔය කියන කිසිව දෘෂ්ටියක මම පිහිටලා නෑ කියලා. ඒ කියන්නේ ඔය මේම සත්‍ය අනේක බොරු කියලා තදින් අල්ලගෙන ඉන්න එක. ඒක උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හ්ම්. ඒක ටිකක් පුදුමයිනේ. සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම "ඔව්" හෝ "නෑ" කියනවනේ. ඇයි උන්වහන්සේ එහෙම කෙලින් උත්තරයක් දෙන්නේ නැත්තේ? මොකද බුදුන් වහන්සේ දකින විදියට ඔය තදින් අල්ලගත්ත මත ඔය දෘෂ්ටි කියන්නේ අර ප්‍රශ්න ගොඩක් මානසික අවුල් ජාලයක්. අවුල් ජාලයක්. ඔව් ඒක හරියට කැලෑවක අතරමං වෙනවා වගේලු. කාන්තාරයක්ලු. කලබලයක්, බන්ධනයක්. මේවා ඔක්කොම දුක්ගෙන දෙන දේවල්. ආ ඒ කියන්නේ මේ දාර්ශනික තර්කවල පැටලෙන එකෙන් වැඩක් නැහැ කියලාද? වැඩක් නැහැ විතරක් නෙවෙයි. උන්වහන්සේ පැහැදිලි කරනවා මේ දෘෂ්ටිවල එල්ලිලා ඉන්න එකින් කවදාවත් කලකිරීම, නොඇල්ම, දුක නැති කිරීම, අර Nirodhiya, සංසිඳීම, අභිඥාව, සම්බෝධිය, අන්තිමට නිවන ඔය එකකටවත් පාර කැපෙන්නේ නැහැ කියලා. හරි හරි. ඒක නම් පැහැදිලි නිකන් තර්ක කර කර ඉඳලා හරියන්නේ නැහැ. එතකොට මේ දෘෂ්ටි ඔක්කොම අයින් කරාම බුදුන් වහන්සේගේ දැක්ම මොකද්ද? උන්වහන්සේ ඇත්තටම නුවණින් දැක්කේ මොකද්ද? අන්න ඒක තමයි වැදගත්. උන්වහන්සේ දෘෂ්ටි පැත්තකින් තියලා නුවණින් අවබෝධ කරගත්තේ හරිම ප්‍රායෝගික දෙයක්. ඒ තමයි මේ අපේ පැවැත්ම හැදිලා තියෙන විදිය. ඒ කියන්නේ ඒ කියන්නේ රූපය අපේ මේ ශරීරය බාහිර ලෝකය ඒක හටගන්න හැටි, ඒක නැති වෙලා යන හැටි. ඒ වගේම තමයි අනිත් කොටස් ටික. වේදනාව ඒ කියන්නේ විඳීම්, සංඥාව හැඳිනීම, සංස්කාර අපි හිතන දේවල්, චේතනා, විඥාණය මේ දැනුවත්කම, මේ පහම පංචස්කන්ධය පංචස්කන්ධය ඕ ඒව හටගන්න විදිහයි නැති වෙලා යන විදිහයි තමයි උන්වහන්සේ නුවණින් දැක්කේ මම මේකයි වච්චය නුවණින් දන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඒ කියන්නේ මේ දේවල් වල ඇත්ත ස්වභාවය දැකීම තමයි වැදගත් කියන එක. ඔව්. ඒ ඇත්ත ස්වභාවය දැකලා ඒවට තියෙන අර ඇල්ම තණ්හාව ඒක නැති කරගන්න එක ක්ෂය කරන එක නිරුද්ධ කරන එක සම්පූර්ණයෙන්ම අතාරින එක එහෙම අතෑරලා කිසිම දෙයකට අහු නොවි ඉන්නකොට තමයි තථාගතයන් වහන්සේ විමුක්තියටපත් උනා කියන්නේ. හ්ම්. අඩෙන් පැහැදිලිය කියන්නේ ගැටලුවේ මුලටම ගිහින් අර හට ගැනීමයි නැතිවීමයි කියන තැනට ඒත් වච්චගොතර තන්දි තව ප්‍රශ්නක් යව නේද? ඔව්. එයා අහනවා හොඳයි. එහෙම මේ හැමදේකින්ම මිදුණු විමුක්තියටපත් උණු සිතක් තියෙන කෙනෙක් එයා මැරුණට පස්සේ උපදින්නේ කොහෙද කියලා. ආ ආයමතර පැවැත්ම පිළිබඳ ප්‍රශ්නෙටම එන්නේ. එතනදිත් බුදුන් වහන්සේ අර කලින් වගේම උත්තර හතරක් ප්‍රතික්ෂේප කරනවා. උපදිනවා කියලාවත් උපදිනවා කියලාවත් උපදිනවා සහ නූපදිනවා කියලාවත් උපදින්නෙත් නෑ නූපදින්නෙත් නෑ කියලාවත් කියන්න බෑ කියනවා. ඒ අවස්ථාවට ඒ එකක්වත් නවුපේති ගැලපෙන්නේ නෑ කියලායි කියන්නේ. නවුපේති ගැලපෙන්නේ නෑ. හ්ම්. ඉතින් මේ උත්තර ඇහුවම වච්චගොත්තට කොහොමද දැනෙන්නේ? එයාට තේරෙනවද? නෑ, එයා තවත් අමාරුවේ වැටෙනවා. එයා කියනවා අනේ භවත් ගෞතමයන් වහන්සේ මට කලින් තිබ්බ පොඩි පැහැදීමකුත් මේ උත්තර නිසා නැති වෙලා ගියා. මම දැන් හොඳටම මුලා වෙලා කියලා. හරිම අවංකව කියනවා. පොවිතෙන් යා ඇත්තටම අවබෝධයක් හොයාගෙන නැවෙත්න්නේ. ඔව්. අන්න එතකොට තමයි බුදුන් වහන්සේ අර සුප්‍රසිද්ධ ගිනි උපමාව ගියන්නේ. වච්චගොත්තව පැත්තකට අරන් වගේ හරිම සරලව අහනවා. මොකද ඒ උපමාව? උන්වහන්සේ අහනවා වචය හිතන්නකෝ ඔයා ඉස්සරහා ගින්නක් පට්ටු වෙනවා කියලා. ඔයා ඒක දන්නවද? වචකොත් කියන ඕ සාමිනි දන්නවා. හොඳයි. ඒ ගින්න පත්තු වෙන්නේ නිකන්ද නැත්නම් මොකක් හරි හේතුවක් ඉන්ධනයක් නිසාද? ආ අර දර තනකොළ වගේ දෙයක් නිසානේ ගින්න පත්තු වෙන්නේ. ඔව් වච්චගොත්තත් ඒකම කියනවා. ඔව් තන දර වගේ ඉන්ධන නිසා තමයි පත්තු වෙන්නේ කියලා. හරි. ඊළඟට ඊළඟට අහනවා හොඳයි වච්ච ඒ ගින්න නිවිලා ගියා කියමුකෝ. ඔයා ඒක දන්නවද? වච්චගොත්ත ඔව් දන්නවා කියනවා. එතකොට තමයි අර ප්‍රශ්නේ අහන්නේ නේද? නිවුණු ගින්න කොහාටද ගියේ කියලා. හරියටම හරි. නිවිලා ගිය ගින්න නැගෙනහිර දිශාවටද ගියේ බටහිරටද උතුරටද දකුණටද කියලා බුදුන් වහන්සේ අහනවා. ඉතින් වච්චගොත්ත මොකද තියන්නේ? අන්න අතනදි වච්චගොත්ත කියනවා භවත් ගෞතමයන් වහන්ස ඔය ප්‍රශ්නය නෝ උපේති. ඒක ගැලපෙන්නේ නෑ කියලා. ආ. එයාම කියන්නේ ඒක ගැලපෙන්නේ නෑ කියලා. ඔව්, එයාම කියනවා. ගින්න පත්තු උනේ ඉන්ධන තිබුණ නිසා, ඉන්ධන ඉවර වුණාම අලුතෙන් ඉන්ධන දැම්මෙත් නැති නිසා ආහාරයක් නැතිව ඒ ගින්න නිවිලා ගියා කියලයි කියන්න ඕනේ. ඒක කොහෙවත් ගියා කියලා අහන එක තේරුමක් නෑ. නියමයි. එතකොට බුදුන් වහන්සේ මේක අර විමුක්තියට සම්බන්ධ කරන්නේ කොහොමද? උන්වහන්සේ ඒ වෙලාවේ මේක සම්බන්ධ කරනවා වච්චය ඔන්න ඔය වගීම තමයි කියලා පටන් අරන් උන්වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද? හරියට ගින්න තියෙන ඉන්ධන ඕන වුණා වගේ කෙරෙක්ව තථාගත කියලා හඳුන්වන්න, පනවන්න පාවිච්චි කරන්න පුරුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අර කලින් කියපු රූපේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෙනෙක්ව හඳුනාගන්නේ ඒ ස්කන්ධ ටිකෙන්. ඕනේ. ඒ තථාගතයන් වහන්සේ උන්වහන්සේ ඒ ස්කන්ධ පහම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා මුලින්ම උදුරලා දාලා ආය හටගන්න බැරි විදිහටම නැති කරලා. හරියට අර මුදුන කපපු තල් ගහක් වගේ කියලාත් කියනෝ නේද? ආය පැලවෙන්නේ නැහැ. අන්න ඒක තමයි. මුදුන කපපු තල් ගහක් වගේ ආයේ කවදාවත් හටගන්න බැරි ස්වභාවයටපත් කරලා තියෙන්නේ. ඉතින් ඉතින් අර ඉන්ධන නැති වුනාම ගින්න ගැන අහන ප්‍රශ්නේ අදාළ නැති වුණා වගේ. හරියටම හරි. ඒ වගේ අර රූප වේදනා ආදී ස්කන්ධ ටික නැති වුනාම ඒ ස්කන්ධ වලින් සම්පූර්ණයෙන්ම මිදුණු තථාගතයන් වහන්සේ ගැන උපදිනවාද නූපදිනවාද වගේ ප්‍රශ්න අහන එක තදාල වෙන්නේ නැහැ. නෝපේති. හ්ම්. ඒ නිසා තමයි උන්වහන්සේ ඒ වගේ කෙනෙක්ව මහා සමුද්‍රයට උපමා කරන්නේ. ගැඹුරුයි මනින්න බෑ. ඔව්. මහා සමුද්‍රය වගේ ගැඹුරුයි අපමේයයි දුප්පරියෝගාහයි කියලා දේශනා කරන්නේ. ඒ නිසා උපදිනවා නූපදිනවා උපදිනවත් නූපදිනවත් උපදින්නෙත් නෑ නූපදින්නෙත් නෑ කියන මේ කිසිම මතයක් ඒ தത്വෙට ගැලපෙන්නේ නෑ. ඒක හරියට අර නිවුණු ගින්න ගිය දිශාවක් හොයනවා වගේ වැඩක් නැති දෙයක්. වාව් ඒ පැහැදිලි කිරීම නම් ඇත්තටම ප්‍රබලයි. එතකොට වච්චගොතර එතනදී කාරණේ හොඳට පැහැදිලි වෙනවා ඇති නේද? ඔව් ඔව්. වච්චගොත බොහොම පැහැදෙනවා. යා කියනවා භවත් ගෞතමයන් වංශ මේක හරියට ලොකු සල්ගහක් තියෙනවා. කෙනෙක්ගේ කොළ අයින් කරනවා, පොතු අයින් කරනවා, එළ අයින් කරනවා. අන්තිමට ඉතුරු වෙන්නේ පිරිසුදු අර අරටුව විතරයි. අන්න ඒ වගේ ඔබ වහන්සේගේ මේ දේශනාවත් අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරලා හරේමයි මට පෙන්නුවේ කියලා. ආ, එයාට හරියටම කාරණේ තේරලා. ඔව්. එයා එයා ඊට පස්සේ බුදුන් වහන්සේව ධර්මයත් සංඝයත් සරණ යනවා උපාසකෙක් බවට පත් වෙනවා එදා ඉඳලා. ඉතින් මේ මුළු සාකච්ඡාවෙම මේ ගැඹුරු විමසුමෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩම මොකක් කියලාද හිතෙන්නේ? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අර අනවශ්‍ය දාර්ශනික ප්‍රශ්නවල තර්ක විතර්කවල පැටලෙන එක තේරුමක් නෑ කියන එක. ඒවයින් දුකින් මිදෙන්න බෑ. හ්ම්. ඒ වෙනුවට ඒ වෙනුවට කරන්න ඕනි දේ තමයි මේ අපි මම මගේ කියලා තදින් අල්ලගෙන ඉන්න මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඇත්ත ස්වභාවය. ඒ කියන්නේ ඒවා නිතරම වෙනස් වෙනවා, අනිත්‍යයි, ඒ නිසා මේවා දුක් සහිතයි, ඒවයි ස්ථිර මම කියලා කෙනෙක් නැහැ, අනාත්මයි කියන එක ප්‍රඥාවෙන් නුවණින් තේරුම් අරගෙන ඒවට තියෙන ඇල්ම, තණ්හාව අතාරින එක. ඒක තමයි විමුක්තියට තියෙන ප්‍රායෝගික මාර්ගය. ඒක ඇත්ත. මිසකවම ඉන්න වගේ තමයි නිවුණට පස්සේ ඒක ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ වගේ විමුක්තිය ලැබුවට පස්සේ ඒ తත්වය ගැන අහන සමහර ප්‍රශ්නවලටත් උත්තර දෙන්න බෑ. ඒවා ඒ අවස්ථාවට ගැලපෙන්නේ නෑ. ඉතින් මේක අහගෙන ඉන්න අයටත් හිතන්න යමක් ඉතුරු කරනෝ නේද? ඒ කියන්නේ මේ ලෝකේ තියෙනම සමහර ගැඹුරු යථාර්ථයන් ඒවා තරකයෙන් විතරක් අල්ලගන්න බෑ. ප්‍රඥාවෙන්ම අත්දැකීමෙන්ම තමයි අවබෝධ කරගන්න ඕන. ඔව් විමුක්තිය වගේ දේවල් ඒවා අපි අපේ සීමිත භාෂාවෙන් අපේ සාමාන්‍ය සංකල්ප වලින් විස්තර කරන්න අල්ලගන්න හදනකොට කොච්චර සීමාවන් වලට මුහුණ දෙනවද කියන එකත් මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය අපිට හොඳටම කියලා දෙනවා. ඒකත් හිතන්න වටින කාරණයක්. බොහොම ස්තුතියි මේ වටිනා සාකච්ඡාවට. ඔබතුමාටත් ස්තුතියි.